නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අයම් පිකෝ භික්ඛවේ ආනාපාන සති භාවිතෝ බෞලීකතෝ සන්තෝචේව පනීතෝච සේචනකෝච සුකෝච විහාරෝ උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ ථානසාන්තර ධාපේති ූපසමේති තී පින්වත්නි අද සමාධි භාවනා පිළිබඳව කරුණ කියා දීමට ආරම්භ කරන අවස්ථාව ආනාපාන සති සමාධි භාවනා කර්මස්ථානයේ මුල් කොටගෙන සමාධි භාවනාව පිළිබඳව විස්තර කියා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ආනාපාන සති සමාධි භාවනා කර්මස්ථානය මේ බුද්ධ ශාසනයේ තිබෙන ඊ타ත්ම උතුම් ඊ타ත්ම ශ්‍රේෂ්ඨ භාවනා කර්මස්ථානය. සමාධි වශයෙන් ඉදිරියට යන්න අවශ්‍ය නම් ධ්‍යාන පංචාභිඤ්ඤා අෂ්ඨ සමාපත්තිය ආදී ඕනෑම ගුණයක් ලබා ගැනීමට පුළුවන්කම ඇති වෙනවා විදර්ශනා වශයෙන් ගමන යන්නට අවශ්‍ය නම් එහෙම යන්නට පුළුවන් සමාධිය වඩලා විදර්ශනා කරන්නත් පුළුවන් විදර්ශනා මාර්ගයේ ගිහිල්ලා නැවත සමාධිය ඇති කරගන්නත් පුළුවන්. මේ අනුව සලකා බලනකොට හැම ආකාරයකින්ම මග යන්නට පුළුවන් තමන් සිතූ පැතූ සම්පත් ලබාගත හැකි උතුම්ම කර්මස්ථානයක් තමයි ආනාපාන සති භාවනා කර්මස්ථානය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට බොහෝ තැන්වල තමන් වහන්සේ දේශනා කරන ධර්මයේ වටිනාකම ආනිසංසය මුලින් දේශනා කරලා ඊළඟට තමයි ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. මේ ආනාපාන සතිය සමාධි භාවනාව දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම ඒකේ ආනිසංස දේශනා කළා. අයම්පිකෝ භික්කවේ ආනාපාන සති භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුඛෝච විහාරෝ uppannuppanne papake akusale dhamme thanaso antardhapeti bhupasameti මහණෙනි උපදවා ගන්නා ලද නැවත නැවත ප්‍රගුණ කරගන්නා ලද ආනාපාන සති සමාධිය. ඊ타ත්ම ශාන්තයි ඊ타ත්ම ප්‍රණීතයි ඒ වගේම ඒකට 아무තුවෙන් ශාන්ත බවක් ප්‍රණීත බවක් එකතු කරන්නට අවශ්‍ය නැහැ. ඊ타ත්ම හොඳ සැප විහරණයක් තමන්ගේ හිතේ පහළ වෙන ලාමක අකුසල ධර්මයන් වහවහ අයින් කරනම සංසිඳවනම කියන එක තමයි ඒ පාලි වාක්‍යයේ තේරුම. ඒ පිළිබඳව අපි තවදුරටත් තේරුම් ගන්නකොට භාවිතෝ බහුලීකතෝ උපදවා ගන්නා ලද නැවත නැවත පුරුදු කර ගන්නා ලද මුලින් උපදවා ගන්න එකට කියනවා භාවිත කියලා. ඒක නැවත නැවත ප්‍රගුණ කරගන්න එකට කියනවා බහුලීකృత කියලා. දැන් උදාහරණයක් වශයෙන් ප්‍රියදුරු මහත්මයෙක් වේපද වීමට අවසර පත්‍රයක් ලබා ගන්නවා. නමුත් ඔහු නියම රියදුරෙක් වෙන්නේ නැහැ. අවුරුදු 5ක් 10ක් නොයෙක් ක්‍රිය පදවල හොඳට පුරුදු වුණාට පස්සේ තමයි හොඳ රියදුරෙක් බවට පත් වෙන්නේ. ඒ වගේ මේ ආනාපාන සති සමාධි භාවනාව මුලින්ම උපදවා ගන්නම ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟට නැවත නැවතත් සේවනය කරමින් භාවනා කරමින් ප්‍රගුණ කරගන්නවා. අන්න ඒක තමයි භාවිතෝ බහුලුයි කතෝ කියලා දේශනාව. මේ විදිහට උපදවා ගන්නා ලද ඒ වගේම පුරුදු කර ගන්නා ලද ප්‍රගුණ කර ගන්නා ලද ආනාපාන සති සමාධි ආනාපාන සති සමාධිය ආනාපාන සති සමාධිය කියලා කියන්නේ හුස්ම ගැනීම පිට කිරීම අරමුණු කොටගෙන ඒ හුස්ම ගැනීම පිට කිරීම කියන ඒ පිළිබඳව සිහියත් එක්ක පහළ වෙන සමාධිය. ඒකට කියනවා ආනාපාන සති සමාධිය කියලා. එතකොට උපදවා ගන්නා ලද පුරුදු කර ගන්නා ලද ආනාපාන සති සමාධිය සන්තෝචේව පනීතෝච ඊ타ත්ම ශාන්තයි ඊ타ත්ම ප්‍රණීතයි ශාන්ත බව නිසාම ඊ타ත්ම ප්‍රණීතයි තවත් භාවනා කර්මස්ථාන කියනම ඒ භාවනා කර්මස්ථානත් සමාධියක් ධානයක් උපදවා ගත්තාම ශාන්තයි ප්‍රණීතයි. නමුත් සමහර කර්මස්ථාන ආරම්භෙදිම ශාන්ත බවක් ප්‍රණීත බවක් ලබලා දෙන්නේ නැහැ. දැන් අසුභ භාවනාව ගැන බැලුවහම අසුභ භාවනා කර්මස්ථානයේ පිළිකුල් සාගත එකක්. හිතට සතුටගෙන දෙන එකක් නෙවෙයි. ඒ වගේ භාවනා කර්මස්ථානවල ආරම්භයේදීම ශාන්ත බවක් ප්‍රණීත බවක් නැහැ. මේ ආනාපාන සති සමාධි භාවනාවේ ආරම්භයේ ඉඳලම ශාන්තයි ප්‍රණීතයි. හුස්ම ගැනීම පිට කිරීම කියන මේ අරමුණු සියුම් අරමුණු ශාන්ත අරමුණු. ඒ නිසා ඊ타ත්ම ශාන්තයි ප්‍රණීතයි. හොඳටම දාහගතිය තියෙන වෙලාවක සිහිල් ජලයක ගිලුණහම හිතට කයට හොඳ ශාන්ත බවක් ප්‍රණීත බවක් ලබලා දෙනවා. ඒ වගේ ආනාපාන සති සමාධි භාවනාව කරගෙන යනකොට හිතේ තියෙන කෙලෙස් නැමැති දාහ ගති අඩු වුණාම ඊ타මත්ම ශාන්ත බවට ප්‍රණීත බවට පත් වෙනවා ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති සමාධි භාවනාව ඊ타මත්ම ශාන්තයි ප්‍රණීතයි කියලා දේශනා කළේ. ඊළඟට අසේචන කෝච. සේචනක කියන්නේ ඉසීම. අසේචනක කියන්නේ එහෙම ඉසීමක් මිශ්‍ර කිරීමක් අවශ්‍ය නැහැ කියන එකයි. මොනවද මේ ආනාපාන සති සමාධි භාවනාවට ශාන්ත බවක් ප්‍රණීත බවක් ආගන්තුක වශයෙන් අමුතුවෙන් එකතු කරන්න කලවම් කරන්නට අවශ්‍ය නැහැ. දැන් සමහර දේවල් තියෙනවා යම් යම් දේවල් එකතු කළා සුවඳවත් කරනම කරනම රසවත් කරනවා එහෙම දෙයක් අවශ්‍ය නැහැ මේ ආනාපාන සතියට. ඒ ශාන්ත බව, ප්‍රණීත බව ආනාපාන සති සමාධි භාවනායෙම තියෙනවා. සමන් මලකට, රෝස මලකට, අමුතුවෙන් සුවඳ කවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සුවඳවත් බව ඒ මලේම තියෙනවා. ඒ වගේ මේ ආනාපාන සති සමාධි භාවනාවට ශාන්ත බවක් ප්‍රණීත බවක් අමුතුවෙන් එකතු කරන්න මිශ්‍ර කරන්න අවශ්‍ය නැහැ. ඒකෙම තියෙනවා ශාන්ත බව ප්‍රණීත බව. අසේචනකය කියන්නේ ඒකයි. ඒ වගේම සුඛෝච විහාරෝ බොහෝම හොඳ සැප විහරණයක්. ආරම්භෙදිම නෙමෙයි ටිකක් භාවනා කරගෙන යනකොට කායික චේතසික හිතේ කයේ බොහෝම හොඳ සුවදාවිය සුවතාවයක් ගෙන දෙනවා. ඊ타ත්ම හොඳ සුවතාවයක් ගෙන දෙනවා. භාවනාවට වාඩි වුණාම හිත කය දෙක ඊ타ත්ම සුවදායකයි. භාවනාවෙන් නැගිට්ටත් නැවතත් භාවනාවට වාඩි වෙන්න තමයි හිතෙන්නේ. මොකද හිතට කයට බොහෝම සුවදායක බවක් ශාන්ත බවක් ප්‍රණීත බවක් මේ ආනාපාන සති සමාධි භාවනාවෙන් ලැබෙනවා. ඊළඟට upppanna uppanne papake akusale dhamme පානසෝ අන්තරධාපේති රූප සමයති. තමන්ගේ හිතේ පහළ වෙන ලාමක වූ අකුසල ධර්මයන් වහාම හිතෙන් අයින් කළ දමනම සංසිඳ වෙනවා. මෙතන ලාමක අකුසල ධර්මයන් කියලා කියන්නේ නීවරණ ධර්මයන්. කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් වහවහ හිතෙන් ඈත් කරලා දමනවා අයින් කරලා දමනවා. ඒ වගේම රූප සමේති. ථානසෝ අන්තර්ධාපේති භූපසමේති. වහවහ අතුරුදහන් කරනම සංසිඳ වෙනවා. ලෞකික වශයෙන්ොත් නොඑක ආකාර අකුසල ධර්මයන් හිතේ පහළ වෙන ඒවුවා බොහොම ඉක්මනින් වහවහ ඒවා අතුරුදහන් කරගන්න ඒ වගේම මේ ආනාපාන සති සමාධි භාවනාව නිබ්බේධ භාගියයි. නිබ්බේධ භාගය කියලා කියන්නේ ලෝභ ద్వේෂ මෝහ කියන මේ අකුසල් කඳු මේවා සේරම බිඳ දැමීමට සමර්ථයි. ඒ නිසා පිළිවෙලින් මේ ආනාපාන සති සමාධියේ වැඩිවීමෙන් දියුණු කර ගැනීමෙන් යම් අවස්ථාවක සෝවාන් මාර්ගදී මාර්ගඵලයක් පහළ වීමෙන් ඒ මාර්ග ඥානයේ හැටියට නැවත කවදාවත් පහළ නොවන ආකාරය ඒ ලාමක අකුසල ධර්මයන් සංසිඳවනම වහාම අතුරුදහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනිසංස පිළිබඳව ඊටාම කෙටියෙන් විස්තර කරලා දුන්නා. මේ විදිහේ ආනිසංසදායකයි මේ ආනාපාන සති සමාධි භාවනාව. ඊළඟට මේ ආනාපාන සති සමාධි භාවනාව අපි වඩන්නේ කොහොමද කියලා ඒ පිළිබඳව බුද්ධ දේශනාවට අනුව කරුණ කියා දීමට බලාපොරොත්තු වෙනවා. හිත භික්කවේ භික්ඛු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. භාවනා කිරීමට යෝග්‍ය ස්ථාන තමයි ආරණ්‍ය වෘක්ෂ මූල ශුන්‍යාගාර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. මේ භාවනා මානසිකාරයට බසින යෝගාවචරයාගේ හිත මේ ජීවිතයේ බොහෝ කාලයක පටන් අතීත ජීවිතවලදීත් බොහෝම කාලයක පටන් රූප සද්දාදී මේ අරමුණු ඔස්සේ පැතිරිලා විසිරිලා ගිහිල්ලා ඒ රූප ශබ්දාදී අරමුණු රස විඳලා ඒවට ඇබ්බැහි වෙලා තමයි තියෙන්නේ මේ භාවනා යෝගියාගේ හිත. ඒ නිසා නොඑක් බාහිර අරමුණු වලට ඇබ්බැහි වෙලා පුරුදු වෙලා තියෙන හිත සමාධි භාවනා අරමුණට නඟින්නට ඒකේ පිහිටා සිටින්නට කැමති නැහැ. හරියට පුරුදු නැති ගොනෙක් කරත්ත බැඳගත්තා පුරුදු නැති කෙනෙක් කරත්තේ බැඳගත්තාම ඌට පුරුදු නැති නිසා නියම මාර්ගයේ යන්නේ නැහැ. කාණු වලටත් අදිනම, කටු අකුල් වලටත් අදිනම, පාරද්දිංගක් යනම එහෙම තමයි. ඒ වගේ බොහෝ කාලයක් රූපාදී අරමුණු ඔස්සේ ගිහිල්ලා රස විඳලා පුරුදු වෙච්ච මේ සිත නැමැති ගවයා භාවනා අරමුණ නැමැති මාර්ගයේ හිටින්නේ නැහැ. එහාට මෙහාට පනිනවා. භාවනා අරමුණෙන් දින්ගක් හිටිනම වෙනත් නොයෙක් කරමුණු ඔස්සෙත් යනවා. මේ විදිහ හිත කැමති නැහැ මේ භාවනාරමුණේ එක දිගට පිහිටා සිටින්න. රස විඳිය යුතු අරමුණු ඔස්සෙත් යනවා භාවනාරමුණේ දිංග වේලාවක් සිටිනවා. භාවනාවක් ආරම්භ කළාම මෙහෙම තමයි. සමහර උදවිය මේ පිළිබඳව කලකිරෙනම දුක් වෙනවා. එහෙම වෙන්න දෙයක් නැහැ. හැම කෙනෙක්ම භාවනාවක් ආරම්භ කළාම හිතේ தત્ත්වය හොම තමයි. නවත නවතත් හොඳ සිහි කල්පනාවෙන් භාවනා කරගෙන යනකොට ඉදිරියේදී ඒවා හොඳට සකස් වෙනවා. ඒ වගේම උපමාවට පෙන්නලා තියෙනම දෙනගෙන් කිරිබේලා දඩම්බර බවට පත්වෙච්ච වස්සෙක් ඉන්නවා. දෙනගෙන් කිරිබිබි මේ වස්ස හොඳටම දඩම්බර බවට පත් වෙලා ඉන්නේ. ඉතින් මේ වස්ස দমনය කිරීමට හීලා කර ගැනීමට කැමති කෙනෙක් මුලින්ම කරන්නේ මොකද? ශක්තිමත් ලණුවකින් මේ දඩම්බර වස්සා අල්ලලා කණුවක බැඳලා තියෙනවා. එහෙම දෙනගෙන් වෙන් කළා කණුවේ බැඳ තබනම ඌට සම්පූර්ණයෙන්ම බඩ පිරෙන්න ආහාර පාන දෙන්නේ නැහැ. මැරෙනවට පමණක් භාගයක් පමණ ආහාර දෙනවා. මෙහෙම ටික දවසක් යනකොට මේ දඩම්බර වස්සා ඒ ලණුව දිග තියෙන තරම් වටේ ඇවිදලා කරකැවිලා කරකැවිලා ඊට පස්සේ මේ ලණුව කඩාගෙන යන්නත් බෑ කණුව මුලට වෙලා නිදන ඒ වගේ යෝගාවචරයත් ඒ තමන්ගේ හිතට කලින් ලැබිච්ච අරමුණු දෙන්නේ නැහැ පළමුවෙන්ම දෙනගෙන් වෙන් කරන්න වගේ තමන්ගේ gedara dorin වගකීම් වලින් රැකී ආරක්ෂා වලින් සේරගෙම්ම වෙන් වෙනවා එහෙම වෙන් වෙලා කලින් පුරුදු රස වින්දනය කරන පංචකාම නිස්සෘත අරමුණු දෙන්නේ නැහැ. ආනාපාන සති අරමුණ තමයි ඒ කුසල් අරමුණ තමයි දෙන්නේ. මෙහෙම ටික දවසක් යනකොට ඒ සිත නැමැති ගවයාට සිහිය නැමැති ලණුව කඩාගෙන යන්නත් බෑ ඒ නිසා අර ගවයා කණුව මුලට වෙලා නිදන්න වගේ ආනාපාන සති භාවනා අරමුණේ තැම්පත් වෙනව සමාධිමත් මේ දඩබ්බර වස්සා දමනය කරන්න මගේ තමයි භාවනා යෝගියා තමන්ගේ හිත දමනය කරගන්නට ඕන. සිහිය නැමැති ලණුවෙන් ආනාපාන සති භාවනා අරමුණ නැමැති කණුවේ බැඳලා මේ දඩම්බර හිත දමණය කරගන්නට ඕන හීලා කරගන්නට ඕන මේ කටයුත්තට ඊටාම හොඳ ස්ථාන තුනක් තියෙනවා බුදුරජාණන් වහන්සේ අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා දේශනා කළේ ඒ භාවනාවට යෝග්‍ය ස්ථාන තුනයි. පළමුවෙන්ම ආරණ්‍ය. ආරණ්‍ය ඊටාම නිස්සද්දතාවයෙන් යුක්තයි. ආරණ්‍ය කියන එකට ගමේ අන්තිම ගෙදර ඉඳලා දුනු 500ක්වත් අවශ්‍යයි. මේක ගණන් බැලුවාම සාමාන්‍යයෙන් සැතපුම් භාගයක් විතර වෙනවා. ඒ ආරණ්‍ය වටේටම ගමේ අන්තිම ගෙදරට සතපුම් භාගයක්වත් තියෙන්නට ඕන. අන්න ඒ වගේ තනක් තමයි ආරණ්‍ය කියලා කියන්නේ. අපේ රටේ තියෙන ආරණ්‍ය නමින් ආරණ්‍ය වුණත් බොහොම සුළු ප්‍රමාණයක් තමයි මේ කියන ලක්ෂණ වලින් යුක්ත ආරණ්‍ය සොයා ගන්නට පුළුවන්. මේ වගේ ආරණ්‍යක හෝ සුක්ඛ මූල බාහිර සද්ද බද්දාරවා මේවා නැති විවේකය තිබෙන ගහක් මුල කියන එකයි රුක්ඛ මූල කියලා කියන්නේ. ගසක් මුල. ඊළඟට ශුන්‍යාගාරගතව භාවනාවට යෝග්‍ය බාහිර කරදර වලින් තොර ජනයා ගැවසෙන්නේ නැති ගයක් හෝ ගොඩනැගිල්ලක් තමයි එයින් අදහස් කරන්නේ. අද බොහෝ සෙයින් උපාසක උපාසිකාවන් භාවනා කරන්නේ මේ ශුන්‍යාගාර කියන තැන තමයි. ආරණ්‍යත් රුක්ඛමූලියත් ඇරුණාම ඉතිරි හරිය සේරම ශුන්‍යාගාරයට ඇතුළත් මේ ස්ථාන තුන තමයි භාවන භාවනාව සඳහා ඊ타ත්ම යෝග්‍ය වෙමි. උත්කෘෂ්ඨ වශයෙන් එහෙම දේශනා කළ තිබුණත් තමන්ගේ gedaraka විවේක ඇති ස්ථානයක විවේක ඇති අවස්ථාවක භාවනා කරන්නට පුළුවන් මේ කියන ලද ස්ථානයකට පැමිණිලා භාවනාව ආරම්භ කරන්නට ඕන. නිෂේධති පල්ලංකං ආභුජිත්තා. හරියංකේ බැඳගෙන වාඩි වෙනවා. සිත උද්ධච්ච බවටත් හැකිලීම කියන ලීන බවට උදාසීන බවටත් යන්න නොදී ආරක්ෂා කරගන්න පුළුවන් ඉරියව්ව තමයි මේ බුදුරජාණන් වහන්සේ බද්ධ පරියංකය යනුවෙන් දේශනා කළා තියෙන්නේ. පුරුෂ පක්ෂය නම් බද්ධ පරියංකයෙන් වාඩි වෙනම කාන්තා පක්ෂය දෙපා පස්සට නමලා අර්ධ බද්ධ පරියංකයෙන් වාඩි වෙනවා. යමකට හේතු නොවි අපේ බෞද්ධයන්ට බොහෝ දෙනාට පුරුදු වෙලා තියෙනම විත්‍යලට කුණුරු වලට හේතු වෙලා භාවනා ඒක භාවනාවට බාධකයක්. හේතු නොවි ශරීරයේ නිදහසේ තියෙන අරින්නට ඕන. මේ යම් කෙසේ විදිහකින් යම් කෙනෙකුට මේ කියන ලද ආකාරයට බද්ධ පරියංකයෙන් වාඩි වෙන්න බැරි නම් එහෙම වාඩි වෙන්න බැරි වුණා කියලා භාවනාව අතහැර දමන්නේ නැහැ. Tamanට පුළුවන් හැටියකට වාඩි වෙනවා. පාදක දිග අරගෙන හෝ වාඩි වෙනවා. එහෙමත් තමාරු නම් බංකුවක පොටුවක වාඩි වෙලා ඒ ආකාරයෙන් හෝ භාවනා කරනවා ටික ටික. තමන්ට පුළුවන් හැටියකට වාඩි වෙලා භාවනා කළාට වැරද්දක් වෙන්නේ නැහැ. නමුත් ඊටාම හොඳ ක්‍රමය තමයි බද්ධ පරියංකේ කියන එක ශරීරයේ හොඳට ඉරුජුව කෙලින් තබාගෙන එහෙම භාවනා කිරීම. උජුං කායං පනිදාය. හොඳට කය කෙලින් තියාගන්නට ඕන. එහාට මෙහාට නැමුණාම මේ ආනාපාන සති සමාධි භාවනා අරමුණ හරියට එන්නේ නැතුව යනව ගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳට බංකුවක පුටුවක වාඩි වුණත් ශරීරයේ හොඳට ඍජුව කෙලින් කඳ කෙලින් තබාගෙන තමයි භාවනා කරන්නේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්තා භාවනා කර්මස්ථානයේට අභිමුඛව සිහිය පිහිටුවා ගන්න. මෙතෙන්දී භාවනා කර්මස්ථානේ නම් හුස්ම ගන්න පිට කරන අවස්ථාවට නාසයේ අග වදින හුස්ම පාර වදින තැන හුස්ම පාර වදින තැන අන්න එතෙන්ට තමයි සිහිය පිහිටුවා ගන්න මේ භාවනා කර්මස්ථානයේ අනිකුත් කාරණා පිළිබඳව පසුව විස්තර වෙනම දැනට සාමාන්‍යයෙන් හිතාගන්න හුස්ම ගන්න හෙළන අවස්ථාවට නාසයේ අග ඒ හුස්ම පාර සුලං පාර වදිනවා අන්න එතෙන්ට අවධානය යොමු කළා තමයි භාවනා කරන්න. සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. ඒ යෝගාවචරය සිහියෙන් ආස්වාස කරනම සිහියෙන් ප්‍රාස්වාස කරනවා. කලින් කියා දුන්නු හැටියට හොඳ කල්පනාවෙන් හුස්ම ගන්න පිට කරන අවස්ථාවට නාසයේ අග මේ ශුලම්පාර හුස්ම වාරය වදින එක ගැන සලකලා එතෙන්ට හිත පිහිටවාගෙන සිහිය පිහිටවාගෙන මෙනෙහි කිරීම ආනාපාන සති භාවනාව මේ සමාධි වශයෙන් වඩන්න. ඒ නිසා අනිත්‍ය ආදී හැම මතකයට ගන්නෙ නැහැ. නිතරම සමාධි භාවනා වඩන්නේ සම්මුතිය පිහිටලා. අනිත්‍ය ආදී වශයෙන් ගත්තොත් සමාධියක් වෙන්නේ නැහැ විදර්ශනාවක් වෙනවා. අපි දැන් සමාධි වශයෙන් තමයි මේ භාවනා කර්මස්ථානේ වඩන්නේ. ඒ නිසා අනිත්‍ය ආදි වශයෙන් මතකයටවත් යන්නේ නැහැ. ඒ හුස්ම පාර හැපෙනවා හැපෙනවා කියලා දැනෙනවා දැනෙනවා කියලා එහෙම මෙනෙහි කරන්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ. සම්මුති වශයෙන් ශ්‍රලංකාරක් නාසයග වදිනම කියන සංඥාව ඇති කරගෙන තමයි ඒ භාවනාරමණය හිත පිහිටවන්නේ සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. ඒ යෝගාවචරය සිහියෙන්ම ආස්වාස කරනම සිහියෙන්ම ප්‍රාශ්වාස කරනවා. මේ ආනාපාන සතිය වැඩිීමේදී ඕනකමෙන් හුස්ම ගන්නම අමුතුවෙන් ඒ ගැන ව්‍යායාමයක් කරනම කියලා එහෙම හිතන්නට එපා. මේක වෑයමෙන් ඕනෑකමින් කරන එකක් නෙවෙයි. නිසංසලේ හුස්ම යන්න එන්න ඉඩ ඇරලා තමන් පැත්තකට වෙලා බලන්න වාගේ සිතේම කළා මෙනෙහි කරන මේ ආනාපාන සතිය වැඩිීමේදී අපේ බණ පොත්වලත් නොයෙක් තැන්වල උපදෙස් දෙන්නේ ස්වාභාවික වශයෙන් යන එන හුස්ම පාර පිළිබඳව මෙනෙහි කරන්න කියලා. සමාධි වශයෙන් එහෙම භාවනා කරගෙන යනකොට භාවනා යෝගියාගේ හිත හරියට සංසිඳෙන්නේ නැහැ. නිදිබර ගතිය එනම අරමුණ දැනෙන්නේ නැති ගතිය එනම ශරීරේ එහාට මෙහාට වැනෙන සැලෙන ගතිය එනම හිත හැමෙහි විසිරෙන්න වගේ ගතිය එනවා භාවනාම රුචි කරන්නේ නැතුව වගේ ගතිය එනවා මේ වගේ නොයෙක් උපද්‍රව පැමිණෙනවා. ඒ නිසා මේවා ටිකක් මගාරවා ගැනීම සඳහා ඩිංගක් කොමනාවෙන් හුස්ම ගන්නට වැරද්දක්. සම්පූර්ණයෙන් නෙමෙයි. සම්පූර්ණයෙන් උවමනාවෙන් හුස්ම ගන්න වුණොත් භාවනා යෝගිය හොඳටම වෙහෙසටපත් වෙනවා. භාවනා කරන්න බැරුව යන ඒ මට්ටමට නෙමෙයි ඩිංගක් වමනාවෙන් හුස්ම ගන්නවා මධ්‍යම ප්‍රමාණයෙන් වමනාවෙන් හුස්ම ගන්නවා එහෙම කරනකොට සිත මනාකොට භාවනා අරමුණේ පිහිටනවා ඒ මිසක් උනන්දුයෙන් මහ හයියෙන් ඕනකමෙන් හුස්ම අරගන්න පිට කරන්නේ නැහැ මේ ආනාපාන සති සමාධියදී. ඩිංගක් වමනාවෙන් හුස්ම ගත්තට පිට කළාට වැරද්දක් වෙන්නේ නැහැ. සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. මේ විදිහට භාවනා යෝගිය සිහියෙන් යුක්තව ආශ්වාස කරනම සිහියෙන් යුක්තව ප්‍රාශ්වාස කරනවා මේක තමයි ආරම්භය ඊළඟට මේ ආනාපාන සති භාවනා කර්මස්ථානයේ මුලින්ම හතරක් තියෙනවා. ඒකට කියනවා චතුස්කය කියලා. අධියර හතරක්, අවස්ථා හතරක් තියෙනවා. පළමුවෙන්ම දේශනා කළා තියෙන්නේ දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමේති පජානාති මේ විදිහට දීර්ඝ වශයෙන් දැනෙන ආස්වාද ප්‍රාස්වාස මෙනෙහි කිරීම. මේ ආස්වාද ප්‍රාස්වාස වල දිගක් කැටියක් කියන්නට බෑ. ඒවා දිග කැටි වශයෙන් සලකන්නේ කාලයට අනුව. ඩිංගක් වැඩිපුර වේලා පවතින ආස්වාස ප්‍රාස්වාස දිගේවා හැටියට සැලකෙන කාල වශයෙන් අඩු කාලයක් පවතින ආස්වාස ප්‍රාස්වාස රස්ස කෙටි ඒවා හැටියට සැලකෙනවා. මෙතන මුලින්ම සඳහන් කළේ දීඝං වා අස්සසන්තෝ දීඝං වා පස්සසන්තෝ කියන කොටසයි. මේක මේ අමුතුවෙන් තමන් හිතලා කල යුතු දෙයක් කියලා එහෙම කල්පනාවට ගන්න එපා. මේ දේශනාවෙම තියෙනම දීඝං මා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීර්ඝ වශයෙන් ආස්වාද කරන්නේ දීර්ඝ වශයෙන් ආස්වාද කරන්නේ මේ පජානාති දැනගන්න. මේ පජානාති කියන වචනේ තේරුම ආත්පසින් දැනගන්න. පකට්ඨේන ඥානාතේති පජානාති. ප්‍රකර්ෂයෙන් දැන අතිශයෙන් දැනගන්න. නුවණින් අතිශයෙන් දැනගන්න. හුස්ම ගන්නකොට පිට කරනකොට මේක ඉතා හොඳින් දැනගන්නවා මම දැන් දිගට හුස්ම ගන්න ඕන දිගට හුස්ම පිට කරන්න ඕන එහෙම කල්පනාවට අරගෙන කරන එකක් නෙවෙයි තමන් හොඳ සිහි කල්පනාවෙන් භාවනා මානසිකාරයේ පවත්වනකොට ඒ ආස්වාද ප්‍රාස්වාසවල දිග බවක් Tamanට දැනෙනවා වැඩි වේලාවක් සමහර ආස්වාද පවතිනවා සමහර ප්‍රාස්වාස වැඩි වේලාවක් පවතිනවා ඒවා දීර්ඝ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේකටම සම්බන්ධ වෙනම කෙටි එකක්. මේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමේති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමේති පජානාති කියන මේ කොටස එක පියවරක් පියවර හතරෙන් පළමුවන පියවර තමයි දීඝං වා කියලා දේශනා කරලා තියෙනවා. රස්සං වා කියන එකත් ඒ ආකාරමයි. රස්ස කියන්නේ කෙටි අඩු වේලාවක් පවතින හුස්ම වාර. සමහර වෙලාවට හුස්ම ගන්නකොට ඒක ඉක්මනට හුස්ම ගැනෙනම ඉක්මනට පිට වෙනවා කාල වශයෙන් බොහොම ඉක්මනින් හුස්ම ගන්නව බොහොම ඉක්මනින් හුස්ම පිට කරනවා ඒවට කියනවා රස්ස කියලා රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමේති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති මේ තීග රස්ස වශයෙන් භාවනා මානසිකාරේ පවත්වාගෙන යනකොට ඒ යෝගාවචරයාගේ භාවනාව અભිහුරදිය ලබමින් ඉදිරියට යන ආකාරය ප්‍රතිසම්භිදා මාර්ගයේ විස්තර කරලා තියෙනවා මේ කලින් කියාපු හැටියට යෝගාවචරය දිගට දැනෙන ආස්වාස ප්‍රාස්වාස කෙටියට දැනෙන ආස්වාද ප්‍රාස්වාස මේවා පිළිබඳව භාවනා මානසිකාරයේ පවත්වනවා මේවට භාවනා ආචාර්යවරයෙකුගේ උපදේශයක් වමනා කරනවා කලින් කියාපු හැටියට විවේකස්ථානයක් වමනා කරනම ඒ වගේම සාමාන්‍ය ජනයා භාවනාවේ යෙදෙනවා නම් භාවනාවේ ඉක්මනින් ප්‍රගුණ කර ගැනීමට ජේදොර රැකී රක්ෂා වැඩ කටයුතු වගකීම් සේරගෙම්ම මෙදිලා හිත නිදහස් කරගෙන මේ භාවනාවට යෙදෙන්නට ඕන. හැම දිනාට මෙහෙම අපහසු නිසා අනික් අය තමන්ට පුළු පුළුවන් තරමින් ටික ටික හෝ ගෙවල් දොරවල් වල භාවනාව පුරුදු කරගන්නට ඕන භාවනා ආයතනයකට ගිහිල්ලා භාවනාම ගැන ප්‍රගුණතාවයක් ඇති කරගත්තාම ඊටාම ලෙහෙසියෙන් තමන්ගේ gederම මේ භාවනාව කරන්න පුළුවන් ප්‍රතිසම්පදා මාර්ගයේ විස්තර වෙන හැටියට මේ භාවනා යෝගය දීර්ඝ ආස්වාද ප්‍රාස්වාද පිළිබඳව භාවනා කරනවා. කෙටි ආස්වාද ප්‍රාස්වාද පිළිබඳව භාවනා කරනවා. මෙහෙම භාවනා කරගෙන යනකොට ඡන්ද උප්පජ්ජති. ඡන්දය පහළ වෙනවා. ඡන්දය කියන්නේ කැමැත්ත. දැන් කාමච්ඡන්දය කියන තැන් වලත් කියන්නේ කැමැත්ත. ඒ කෙලෙස් උපදින අරමුණ පිළිබඳව ඇතිවෙන කැමැත්තට කියනවා තණ්හා ඡන්දය එමනම් අකුසල ඡන්දය කියලා. මෙතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි කුසල ඡන්දය කියන එක. භාවනාව පිළිබඳව භාවනා අරමුණු පිළිබඳව කැමැත්ත ඇති වෙනවා. නිකම්ම නෙමේ මේ කැමැත්ත ඇති වෙන්නේ. අර දීඝ රස්ස වශයෙන් භාවනාව කරගෙන යනකොට භාවනා යෝගියාගේ හිත ඩිංගෙන් ඩිංග ඉදිරියට ප්‍රගතිය කරා ගමන් කරනවා. එතකොට තමයි මේ ඡන්දය කියන එක ඇති වෙන්නේ. භාවනා අරමුණ පිළිබඳව භාවනා කරන්න භාවනා අරමුණ අල්ලාගෙන මෙනෙහි කරන්න ලොකු කැමැත්තක් උවමනාවක් යෝගාවචරයාට ඇති වෙනවා. ඡන්தෝ uppajjati කියලා දේශනා කරලා තියෙන්නේ ඒකයි. මෙහෙම කැමැත්ත හොඳට ඇති වෙලා තමන්ගේ භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට මේ භාවනා අරමුණු ක්‍රමයෙන් සියුම් වෙන්නට පටන් ගන්නවා අරමුණු සියුම් වෙනවා. මුලින්ට වැඩිය සියුම්තාවයටපත් වෙනවා. සාමාන්‍යයෙන් වෙනත් භාවනා කරනකොට තමන්ගේ භාවනා අරමුණුව ප්‍රකටව විභූතව මතුවලා දැනෙන්න පටන් ගන්නවා. මේ ආනාපාන සතියදී එහෙම නෙමෙයි. සියම් බවට අප්‍රකට බවට පත් වෙනවා. ගොරෝසු ගතිය අඩු වෙලා යනවා. එතකොට පාමුජ්ජං uppajjati. මේ විදිහට වෙනකොට ප්‍රමෝදේ පහළ වෙනවා. ප්‍රමෝදය කියන්නේ සතුට නෙවෙයි. ලාභාල සතුට. සතුට ඇති වෙන්නට ඉස්සෙල්ලා සිතේ පහළ වෙන එකට කියනවා ප්‍රමෝදය කියලා. ප්‍රමෝදේ පහළ වෙනවා. ඇයි මෙහෙම පහළ වෙන්නේ? දැන් භාවනා ආරමණේ හොඳට පිහිටලා භාවනා කරන්නත් හොඳට ෘචිකත්වයේ තියෙනම භාවනාවත් ප්‍රගතිය ඔස්සේ ගමන් කරනම භාවනා අරමුණත් සියුම්තාවයටපත් වෙනම එතකොට තමන්ගේ හිතේ තිබිච්ච කෙලෙස් ගොරෝසු ඒවා නීවරණ ධර්ම කියන ඒවා ටික ටික ඈත් වෙනවා එහෙම වෙනකොට තමයි ප්‍රමෝදය කියන එක පහළ වෙන්නේ. ලාභාල සතුට පහළ වෙනවා. මෙහෙම ප්‍රමෝදය ලාභාල සතුට පහළ වෙමින් තවදුරටත් මේ අරමුණු පිළිබඳව භාවනා මානසිකාරයේ පවත්තා දිගටම භාවනා කරනවා. එහෙම භාවනා කරන්න කරන්න ඒ භාවනා අරමුණ තව තවත් සියම්තාවයටපත් වෙනවා. ඊ타මත්ම සියම්තාවයටපත් වෙනවා. එහෙම සියුම්තාවයටපත් වුනහම මොකද වෙන්නේ? අස්සාස පස්සාසා චිත්තං නිවත්තති. උපේක්ඛා සංඨාති. ආස්වාද ප්‍රාස්වාස වලින් හිත නැවතිලා යනවා. නැවතෙනම කියන්නේ දෙආකාරයකින් මේක සිද්ධ වෙනවා. එක ආකාරයක් තමයි භාවනා කරගෙන කරගෙන යනකොට භාවනා අරමුණ ඊටාම සියුම්තාවයටපත් වෙලා ඒ අරමුණ හිතට හසු වෙන්නේ නැතුව සිත නැවතුණා වගේ වෙනවා. ඔය ඇතම් යෝගාවචරෝ භාවනා කරගෙන යනකොට එහෙම වෙනවා. හිත නැවතුණා වගේ වෙනවා. භාවනා අරමුණක් ඇති වෙන්නේ නැහැ. භාවනා අරමුණ ඊටාම සියම්තාවයටපත් වෙලා සිත නිකන් නැවතිලා ගියා වගේ තමන් භාවනා කරන්නේ නැතිව නිකම්ම වාඩි වෙලා ඉන්න වගේ හිතෙනවා අදහස් පහළ වෙනවා. ඒ මොකද වෙන්නේ කොහොමද? සිත භාවනා අරමුණෙන් නැවතිලා යාම නිසායි ඒ විදිහට සිද්ධ වන්නේ. උපේක්ඛා සංඝාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අවස්ථාවයි. සිත මදහත් බවේ සමබරතාවයෙහි පිහිටලා සිටිනවා. භාවනා යෝගියා මේ දීඝ රස්ස කියන පියවරවල් දෙකෙන් මේ මට්ටමටම එනම කියලා එකම නියමයක් නැහැ. නමුත් එහෙම භාවනා කරගෙන යනකොට යෝගාවචරයාගේ භාවනාව ප්‍රගතිය ඔස්සේ ගමන් කරමින් ඒ මට්ටමට එන බව තමයි මේ ප්‍රතිසම්බිදා මාර්ගයේ විස්තර කළා කියන්නේ. දැන් මේ පියවර දෙකක් අවසන් වුණා වෙනවා. දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමේති පජානාති දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමේති පජානාති ඊළඟට රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමේති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමේති පජානාති මෙතන පියවරවල් දෙකක් තියෙනවා. අර චතුස්කය කියන හතරෙන් කොටස් දෙකක් මෙතන තියෙනවා දීඝ රස්ස වශයෙන්. ඊළඟට තුන්වෙනි පියවර සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සතිස්සාමීති සික්ඛති එයින් අදහස් කරන්නේ මෙතන කාය කියන්නේ ආස්වාද ප්‍රාස්වාද වලට සබ්බකාය පටිසංවේදී කියන්නේ මුළු ආස්වාස ප්‍රාස්වාස ඒවා සම්පූර්ණය තේරුම් ගනිමින් භාවනා කරනවා ආස්වාසේ සම්පූර්ණයෙන්ම තේරුම් ගනිමින් භාවනා කරනවා ප්‍රාශ්වාසය සම්පූර්ණයෙන් තේරුම් ගනිමින් භාවනා කරනවා මේ පිළිබඳව පුංචි ගැටලුවක් තියෙනම ඒක ඉදිරියේදී කියලා දෙනවා. දැනට විස්තර වෙනවා මේ ආස්වාද ප්‍රාස්වාස වල මුල මැද අග කියන තුන්තනම තේරුම් ගනිමින් භාවනා මානසිකාරයේ පැවැත්වීමයි සබ්බකාය පටිසංවේදී කියන්නේ කියලා. ආස්වාස හුස්ම ගැනීමේ මුල නාසයේ අග මැද පපුව අගනාභි ඊළඟට හුස්ම පිට කිරීමේ මුල නාභිය මැද පපුව අගනාසිකාග්‍රය මේ විදිහටයි ආස්වාද ප්‍රාස්වාස වල මුල මැද සඳහන් වෙලා තියෙනවා මේ මුල මැද අග කියන තුන් තැනම තේරුම් ගනිමින් අවබෝධ කර ගනිමින් භාවනා කරනම කියන එකයි සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සතිස්සාමේත සික්ඛති කියලා කියන්නේ. මෙහිදී මේ ආස්වාද ප්‍රාස්වාස මුල මැද අග තේරුම් ගැනීම. මෙතන පුංචි ගැටලුවක් තියෙනවා. ඒ මොකද්ද මේ ආස්වාද ප්‍රාස්වාස අරමුණට අරගැනීමෙන් භාවනා අරමුණු මෙනෙහි කරගෙන යාමේදී ඒ හුස්ම ගැනීම මෙනෙහි කරනකොට ඒ හුස්මත් එක්ක හිත පපුව උදරයේ දිහාට ඒව ලුහු බඳිමින් යවන්න එපා. එතකොට හිත විසිරෙන්න පටන් ගන්නම කැළඹෙන්න පටන් ගන්නවා කිය. ඒ වගේම හුස්ම පිට කරනකොටත් නාසයේ අගින් එහා පැත්තට හිත යොමු කරන්නට එපා එහෙම ගියත් හිත කලඹෙන්න විසිරෙන්න පටන් ගන්නවා නාසයෙන් බාහිරව හුස්ම පිට වෙලා ගියාට පස්සේ ඒ ගැන හිතීමක් නම් වැඩි කාගේවත් නැහැ මේ හුස්ම ඇතුළට යනකොට ඒ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව නම් භාවනා යෝගයෙන් හිතනම හිත ඒ ආස්වාස ප්‍රාස්වාස ඔස්සේ යවන එහෙම යවුවහම ඒ භාවනාව කැළඹුණා වගේ වෙනවා. හිත කැළඹුණා වගේ වෙනවා. හිත තැම්පත් වෙන්නේ නැහැ. ඊ타ත්ම අපහසුතාවයකටපත් වෙනවා. එහෙමනම් අපි කොහොමද මේ ගැටලුව විසඳාගන්නේ? නාසයෙන් අගින් ඇතුළට හිත යවන්න හොඳ නැතිනම් මේ කියන ලද ආකාර පිළිබඳව අපි තේරුම් ගන්නේ කොහොමද මේක මේ භාවනා යෝගීන්ට ඊ타ත්ම වැදගත් කාරණයක් කොහොමද මේක අපි තේරුම් ගන්නේ අවබෝධ කරගන්නේ කියලා මේක දෙආකාරයකින් අවබෝධ කරගන්නට පුළුවන්. එක ආකාරයක් තමයි අපි දැන් නාසය අගට අවධානය යොමු කළා භාවනා මානසිකාරයේ පවත්වනකොට අපි මෙනෙහි කරන ආස්වාස බල නාසයේ අගදී කෙරෙන ක්‍රියාකාරීත්වයට අනුම මුලැමැදාග තේරුම් ගන්නට පුළුවන්. ආස්වාස නාසයේ අග වදින්න පටන් ගන්නම ඊළඟට මොහොතක් කියලා වැදිලා ඒක අවසන් වෙලා යනවා. මෙතන තියෙනවා මුලැමැදාග. එක ආකාරයකින් එහෙම ගත්තහම කිසිම ගැටලුවක් වෙන්නේ නාසයග තමන්ට දැනෙන ආස්වාස ප්‍රාස්වාස වල මුලැමැදාග තේරුම් ගන්නට පුළුවන්. තවත් එක ක්‍රමයක් තමයි අපි භාවනා කරනකොට නාසයේ අගට අවධානය යොමු කරගෙනයි ඉන්නේ. අපේ හිත පපුව දිහාට, උගර දිහාට, නාභිය දිහාට යවන්නේ නැහැ. නාසයේ අගට අවධානය යොමු කරගෙන භාවනා මානසිකාරයේ පවත්තන. එහෙම පවත්වනකොට නාසයේ අග හිත පිහිටවාගෙන ඉන්නකොට අපේ කිසිම උත්සාහයක් වුවමනාවක් නැතුව හුස්ම පාර පපුව උදරයේ දිහා වදින බව අපට හැඟෙන්න පුළුවන්. දැනෙන්න පුළුවන්. එහෙම નિરાයාසයෙන් එහෙම දැනුණාට වැරද්දක් වෙන්නේ. ඒවා ලොහු බඳින්න තමයි නරක. ආස්ස ප්‍රාස්වාස ආස්වාද ප්‍රාස්වාස ඔස්සේ හිත උදරාභ්‍යන්තරයට යවන්න තමයි හොඳ නැත්තේ. නාසයේ අග සිත තියාගෙන ඉඳෙද්දී කිසිම ආයාසයකින් තොරව හුස්ම ගන්නකොට ඒ හුස්ම පාර පපේ උදරේත් වදින අපට දැනෙන්න පුළුවන්. ඒකට අපි උවමනාවක් කරන්නේ හිත යොමු කරන්නේ. ඊළඟට හිත පුච ඒ ආස්වාද ප්‍රාස්වාස පිට වෙනකොටත් ඒක දැනෙන්න පුළුවන්. මේ විදිහට දැනුණාම ඒ ආස්වාද ප්‍රාස්වාස වල මුලමදාග තේරුම් ගත්තා වෙනවා. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. නාසය අගට අවධානය යොමු කරගෙන ඉන්නකොට નિરાයාසයෙන්ම ඒ ආස්වාද ප්‍රාස්වාස වල මුලමද අග යෝගාවචරයාට දැනගන්නට පුළුවන්කම ඇති වෙනවා